නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ සුපුරුදු පරිදි අද දවසේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් දුරවබෝධ ඒ වගේම දුරු මත සියල්ල දුරු වෙලා සද්ධර්මයේම බබලන උතුම් සදහම් පිළිසඳර ඔබටත් මටත් අනුමෝදන් වන්න අවස්ථාව ලැබුණා. මහා සංඝරත්නයේ කරුණාව නිසා. ඉතින් අද දවසේ තෙවන් දහම් පරිච්ඡේදයකට සමන් දෙන්න නරඹන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද දහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව මාතලේ පදිංචි පින්වත් රත්නායක බණ්ඩා මහත්මයා මාතර පදිංචි පින්වත් රංජිත් අබේසිංහ මහත්මයා වේයන්ගොඩ පදිංචි පින්වත් ආර්.ජී. පේමසිරි මහත්මයා ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් විසින් මේ අද දවසේ සදැහැති දායකත්වයේ දරන ඒ පින්වත්තුන් අපි හැමදෙනාම ඉතා මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම මේ උතුම් සදාම් පිළිසඳර පිණිස අද දවසෙත් අපට කරුණාවෙන් වැඩම කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපේ පාදහවි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසට බොහෝ උතුම් දහම් කාරණා දැනගන්න ඔබ වහන්සේ අපේ පිනට අපට සම්මුඛ වුණා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. අස්පද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නේ අපි දැන් තුන්වෙනි පොත් වහන්සේගේ ප්‍රශ්න තමයි සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් හරිම අපූර්වයි. ඒ මිලිඳු රාජ ප්‍රශ්නෙන් ශ්‍රී සද්ධර්මය ගෞතම බුද්ධ ශාසනයේ බබලවන හැටි නම් හරිම අපූර්වයි ස්වාමී. ඉතින් ඒ නිසා දැන් අපි ඒ කාරණාව සිහි කරගෙන මෙන්න මේ අද කතා කරන දහං කරුණ සමාජයට පුදුම වැදගත්. එහෙමයි ස්වාමීනි. පුදුම වැදගත්. ඒ නිසා අපි කෙලින් මේ කාරණාවටම අපි අවතීර්ණ වෙමු අවශ්‍යයි ස්වාමීනි. දැන් මහත්තයා මේ මිලිඳු රජුව අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය ඊටා මහත්, ඊටා සාරවත්, ඊටා උතුම්, ඊටා ශ්‍රේෂ්ඨ, පවර, අනෝපම, පිරිසිදු, නිර්මල, ඊටා සුදුපැහැ, වරදින් තොර වූ ඊටමත් පාරිශුද්ධ ශාසනයක්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා හුදෙක් ගිහියෙක් වුණ පමණින් මේ බුද්ධ ශාසනේ මහාන කරන එක හරි නෑ කියලා මට හිතෙන්නේ. එහෙයි. දැන් රජුරු කියන්නේ. මොකද බුද්ධ ශාසනය කියන්නේ පරම පාරිශුද්ධ ශාසනයක්. ගිහියෙක් වුණ පමණින් මහාන කරන්න හොඳ නෑ. මේ වගේ බුද්ධ ශාසනයක මොකද මේ ගිහිව ඉඳලා මාර්ගඵලයක්වත් ලැබුවා නම් ඔන්න මහාන කළාට කමක් නෑ. එහෙමයි. මොකද මේ සමහර අය මහාන වෙන්න ඇවිල්ලා පස්ස කාලේ සිවුරු ඇරලා යනවා. සිවුරු ඇරලා ගියාට පස්සේ මොකද වෙන්නේ ඇතන් මේ දුර්ජන අනුවන මිනිස්සු ඉන්නවා ඒ ඒ මසිවුරු ඇරලා කෙනෙක් ගෙදර ආවට පස්සේ ඔවුන් බුද්ධ ශාසනයට තමයි බනින්නේ එහෙමයි ඉතින් කොහොමද බනින්නේ බවත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන් තුච්ච වූ දෙයක් වන්නේය මේ උදවිය යමක් නිසා ප්‍රතිපත්ති අත්හැර නැවත හැරී ගෙදර ආවන්නේ මෙහි ඇති කරුණමයයි. එහෙමයි ස්වාමී. ඕන ওই විදිහට බයින් බයිනවා. ඒ තමයි කෙනේ සිවුරු ඇල්ලාවට පස්සේ බයින්නේ බුද්ධ ශාසනයද. හරිනේ. එහෙමයි ස්වාමී. දැන් උදාහරණයක් ගමු අපි දැන් සාමාන්‍ය මහමෙවුනාවට ඇවිල්ලා කෙනෙක් ඔය කොහේ හරි ඉබාගාතේ ගියොත් එහෙම බයින්නේ මහමෙවුනාවට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඊට පස්සේ අමෝතු අදහස් වල ඉන්නේ. මටත් දවසක් දැන් ඔය ළඟදීන් කවුරු හරි ඉතින් උන අපි කිමු මහමෙවුනා කියන මහමෙවුනාවේ හාමුදුරනමක් ඕන තවත් පන්සලක හාමුදුරනමකට මොකක් හිතවත්කමද කියලා මට ඉතින් මේ මේ ಗುಣධර්ම දිනු කරගන්නත් බෑ හරි පීඩයි කියලා. ඊට පස්සේ දැන් අර හාමුදුරුවෝ කියනවා මහමෙවුනා ඉන්න හාමුදුරුවෝ කොහොම පීඩාවෙන් එන්නේ. එහෙමයි. මේ ඇත්ත නෙමෙයි නිසා. <laughs> දැන් අපි බලමු ඒකට උත්තරය අද. අවශ්‍යයි. සිවුරු ඇරීමේ ප්‍රශ්නේ ඉතින් බරපතල දෙයක්නේ. මොකද මේක තැන් තැන් වල සිද්ධ වෙනවනේ. එහෙමයි. දැන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට ඉන්න හාමුදුරුවෝ ටික ඊළඟට විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකොට එළියට යන හාමුදුරුවෝ බලනකොට ඒකේ තියෙන පරතරේ අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තියෙනවනේ කේස් ගානට මහාන කරනවා ඒ අංගාන දිතුරු වෙනවායි කියලා. ඉතින් ඒ නිසා අනිත් එක තමයි මහාන කරන විදියට පන්සල් වල දැන් කොහේ වුණත් එහෙම ඉන්නවන මහා සංඝ පිරිසක් නමුත් ඉන්නේ සිවුරු අරිනවා පේනවා ඉතින් ඕවා සමාජයේ සිද්ධ වෙන දේවල් ඊට පස්සේ මේ අහනවා ඔන්න ඔය වාගේ එක එක්කෙනා මේ සිවුරු ඇරියට පස්සේ බුද්ධ ශාසනයට තමයි ගරහන්නේ. ඒ නිසා මේ පරම පවිත්‍ර බුද්ධ ශාසනයක එහෙම ලේසියෙන් කෙනෙක් මහාන කරන්න හොඳ නැහැ. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මහාන කරනවා නම් එක්ක සෝවාන් වුණාටවත් පස්සේ මහාන කරන්න ඕන. කියලා රජුරෝ කියනවා. ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ බලන්න මේ බුද්ධ ශාසනය බබලවන හැටි අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන මහරජාණෙනි මම උපමාවක් කියන්නකෝ. ඊතා පිරිසිදු අති නිර්මල සීතල දිහධාරින් පිරි මහා විලක් තියෙනවා. ඉතින් මේ විලට එනවා කිලිටුන දුහවිලි ගෑවුන මඩ තැවරී ගිය වෙහෙසටපත් වුණ මිනිස්සේ නාන්න ඕන කියලා මේ විල ළඟට එනවා. ඇවිල්ලා මේකා නාන්න නැතුව හැරිලා යනවා. එතකොට නාන් නැතුව හැරිලා යන කිලිටි පුජ්‍යලයා දැක්කට පස්සේ අනිත් පුජ්‍යලයෝ ගරහන්ට ඕනන්නේ හැරිලා ආපු එකාටද විලටද කියලා. විලට ගන්න එක තමයි කරන්නේ ස්වාමී. ඊට පස්සේ කියන ස්වාමීනි නුවණැති ජනතාව විසින් ගැරහි යුත්තේ කිලිටි ලෙසම ගොස් කිලිටි ලෙසින්ම පැමිණි පුජ්‍යලයාටයි. මොහු විලටත් ගියා නොවැ එහෙත් ස්නානේ නොකට ගිය කිලුටින්ම ආපසු හැරි ආවනෝ කියා. කිම ස්වාමීනි ස්නානය කරනු නොකමැති මේ පුජ්‍යලයා වේ ජලාශය තමන්ම ඇවිත් නහවන්නේද? ජලාශයෙන් ඇති ඒක ජලාශයේ දෝෂයක්ද කියනවා. ඒ කියන්නේ කිලිටි පුජ්‍යලයාව ඇවිල්ලා පොකුණ ඇවිල්ලා යවනවන්ට එයා ගිහිල්ලා පොකුණේ නාවන්න ඕනනේ. පැහැදිලි නේද? කියනවා මේ වගේ තමයි කියනවා මහරජතුමනි මේ බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දියධාරින් පිරිපුන් ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්ම ජලාශය මවන ලද්දේය. ඒ ක්ලේශ මලකඩින් කිලිටි වී ගිය චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිද්ද ඔහු සද්ධර්ම ජලාශය ස්නානයේ කොට සකල ක්ලේශයන් පහකොට දමන්නාහුය. බුදුරජාණන් වහන්සේ විමුක්තිය නම් වූ ජලයේ පිරී ගිය බුද්ධ ශාසනය නම් වූ විල පහල කළා. ඉතින් බුද්ධිමත් පින් තියෙන සත්වයා මේ විලේ කිමිදිලා කෙලෙස් සෝදා අරගෙන පාරිශුද්ධත්වයටපත් වෙනවා. ඉතින් රජතුමනි යම්කිසි කෙනෙක් මේ ශ්‍රී සද්ධර්ම ජලාශය ළඟට ඇවිල්ලා ඒකෙන් නාන්නේතු සිවුරු ඇරලා ලාමක ගිහි බවට වැටුනොත් එහෙම ඒක බුද්ධ ශාසනයේ වරද්දක්ද කියලා අහනවා. බුද්ධ ශාසනයේ මහාන වෙලා පිහිටක් ලබාගෙන ආවේ නැහැ කියලා සිවුරු ඇරපු එක තමයි කිව්ව ගරහන්න තියෙන්නේ. එහෙමයි. එහෙමයි ස්වාමීනි. සංසාර දුකින් සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණාත්තාය ඒතං කාසාවං ගහ හේත්වා පබ්බාජේ සමම්බන්තේ කියලා සියලු දුක් මේ නැති කර දැමීම පිණිස නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස සියලු දුක් නැති කිරීම පිණිස මේ කසාවතරම් මාව මහාන කරන්න කියලා එදා ඉඳලා අද දක්වාම සකල සංඝයා පැවිදි වුණේ. පැවිදි වෙන අවස්ථාව එහෙම පැවිදි වෙන්නේ එහෙමනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඊට පස්සේ තිසරණේ පිහිටවනවා. සීලය සමාදන් කරනවා. එතකොට ඒ ඒ ඒ පිනිස පැවිදි වෙච්ච කෙනා පස්සේ කාලෙක ඒක දමලා ගහලා ගෙදර ආවොත් එහෙම ඒක බුද්ධ ශාසනයවත් පන්සලේවත් එහි තියෙන වරද්දක් කතාවක් නෙවෙයි. ඒ පුජ්‍යලයාගේ වැරද්ද. ඔහු ශාසනයේ නැමැති මේ විලි විමුක්තිය නැමැති බුදුරජාණන් වහන්සේගේ දහම් සැනසෙල්ලේ නෑ වුන්නේ. එහෙමයි ස්වාමීනි. මේක ඔහුගේ වැරද්දක්. එහෙයි. ඔහුගේ වැරද්දක්. ඒක ශාසනයට බැලලා හරියන්නේ ඉතින් අද අදත් තියෙන මේ ප්‍රශ්නේ හරි වැදගත්. මොකද අදත් තියෙනවා සහාඳුරර සිවුරු අරිනකොට ඒක මුල් කරගෙන බුද්ධ ශාසනයට ගරහන්ටම හැදිච්ච පාපී පිරිසක් ඉන්නවා. ඔවුන්ටයි මේ කියන්නේ පොකුණට ගරහලා වැඩක් නැහැ. මේ ගරහන්න බෑ. ගරහන්න විදිහක් නැහැ නුවණැත්තාට. නුවණැත්තාට ගරහන්න විදිහක් නැහැ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි තවත් උපමාවක් අවසරයි මధుර මනෝහර සුමధుර උපමා කියන්නේ දක්ෂ ස්වාමීන් මේ ඉතිහාසය තුළ අපිට මෙවැනි උපමා මෙච්චර උපමා මේ කියන රහතන් වහන්සේ නවන්නම් අපිට හිතා ගන්න කියන්නේ විස්තරයක් අපි දන්නේ අපි උපමා කියපු තව රහතන් වහන්සේ නමක් ඉන්නවා මේ කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ එහෙමයි ස්වාමීන් ඒකට කියවන්න දීඝනිකායේ පායාශ රාජඤ්‍ය සූත්‍රය. පුදුම මధుරයි මනෝහරයි. සාමාන්‍යයෙන් ඒ වගේ දේශනාව නිතර අහන්න ලැබෙන්නේ නැහැ. මක්නිසාද එය දීර්ඝයි. ඒක සාමාන්‍යයෙන් පැයක දේශනාවකට පැයකමාර්ග දේශනාවකට එච්චර දීර්ඝ දේශනාවක් විස්තර කරලා කියා ගන්න මදි. ඒ නිසා සාමාන්‍ය දේශකයන් වහන්සේලා ගන්නෙ නෑ ඒ වගේම. ස්වාමීන් වහන්සේ දීඝනිකායේ සියලු දේශනා ඒ පරිද්දෙන් නෑ දීර්ඝයි. දීර්ඝයි දීර්ඝයි. ඉතින් නමුත් ඉතින් මේ මෑත භාගයේ වැනි දේශනා කොහොමරි සදහැවතුන් දහන්ට සලස්වන්න ලොකු ස්වාමීන් වහන්සේ දීගණිකායේ දේශනා ගොඩක් කළා තියෙනවා. එහෙමයි ස්වාමී. ඕන දෙවෙනි උපමාව කියනවා මහරජාණෙනි කෙනෙක් ඉන්නවා දරුණු රෝගාබාධයෙන් යුක්ත වෙලා. ඊට පස්සේ මෙයා රෝග හට ගැනීමේ හේතු දැනීමෙහිලා ඊතා දක්ෂ වූ ඊතා ප්‍රතිඵල සහිත වූ රෝගීන් සුවපත් කරන නිවැරදි ප්‍රතිකාර දෙන හොඳම වෛද්‍යවරයෙක් ළඟට මෙයා ගෙනියනවා. මෙයා ගියාට පස්සේ වෛද්‍යවරයා දෙන බෙහෙත් ටික මෙයා හරියට කරන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා ආපහු එනවා. ලෙඩේ පිටින් එනවා. දැන් මේ වෙදාට බැනලා හරියයිද කියලා අද නම් ගොඩාක් කල් එහෙමනේ තියෙන්නේ. අද ගොඩාක් තියෙන්නේ වෙදෙක් ගාවට මම නම් හිතන්නේ ගොඩාක් විද්දු හොඳයි. ලෙඩ්ඩු තමයි ස්වාමී. <laughs> ලෙඩ්ඩුගේ තමයි ප්‍රශ්නේ. අවසරයි ස්වාමී. ඉතින් ඊට පස්සේ දැන් ලෙඩ්ඩු ගිහිල්ලා ඔය යාලා යාලට ඕන විදිහට ඉඳලා. දැන් සාමාන්‍යයෙන් ඔය සීනි අමාරු, කොලෙස්ටරෝල් වගේ ඉතින් ඒවට දෙන වෛද්‍ය උපදෙස් සාර්ථකයි. ඉතින් මේක මේ ලෙඩා මොකද කරන්නේ? හොරෙන් සීනි කනවා. ඉතින් ඊට පස්සේ සීනි අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා අර වෛද්‍ය ප්‍රතිකාර කිව්වට පස්සේ හරියට කරන්නේ නැතු ලෙඩේ පිටින්ම කෙනෙක් ආවා කියලා වෙදාට ගරහලා හරියයිද? එහෙමයි සර්. ඉතින් ඒ වගේ කියනවා ගරහන්න ඕනේ ලෙඩාට කියනවා. අනේ හොඳ ලෙඩෙක් හම්බ වෙලත් රෝගේ සහිතම ආවනේ හරියට ප්‍රතිකාර ටික කරගත්තේ නෑනේ කියලා. ලෙඩාට ගරහන්න ඕන කියනවා. ආන් මේ වගේ තමයි මහරජාණනි තථාගතයන් වහන්සේ බුදුසසුන නැමැති රම් බඳුනේ අමෘතේ නම් මහානී ඖෂධ රත්නයක් බහලූසේක. එහෙමයි ස්වාමී. බුද්ධ ශාසනය කියන රම් වාජනේ අමෘතය කියන ඖෂධය බහැවා. බහලුවා. ඒ සියලු කෙලෙස් රෝග සංසිඳවන දෙයක්, ඖෂධයක්. කෙලෙස් රෝගයන්ගෙන් පීඩිතව සිටි ප්‍රතිකාර සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිද්ද ඔහු ඒ අමා පානේ කොට ඒ අමාවසු පානය කොට ක්ලේශ රෝගයන් සංසිඳවාගෙන සුවපත් වෙනවා. ඉතින් යම් කෙනෙක්ගේ ඒ අමාවසු වෙලෙන්දා ක්ලේශ රෝගාබාධයෙන් යුතුවම සිවුරු ඇර ලාමක ගිහි බවට පත් වුණා කියලා. ඒ ඖෂධ ගන්න ගිය කෙනා මේ වේදාගේ වැරද්දක් නෑ කිව්වා. සිවුරු ඇරපු කෙනාගේමයි කිව්ව වැරද්ද. ඇත්තම මහත්තයා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ උත්තම වෛද්‍යවරයා. එතකොට මහත්ය වෛද්‍යවරයාගේ ශේෂ්ඨ බව තේරෙන්නේ සාමාන්‍ය රෝග සුව කිරීමෙන්ද සුව කරන්න බැරි රෝග සුව කිරීමෙන්ද අර සුව කරන්න බැරි රෝග සුව කරනකොට අපිට මහත්ය අපේ හිතවල කෙලිස් තියෙනවා එහෙමයි අපිට හිතෙනවා අපිට නම් මේක කවදාවත් හදාගන්න බෑ කියලා සද්ධාව පිළිටව ගන්න ඕන අපිට හම්බ වෙච්ච වෛද්‍යාචාර්යන් වහන්සේ ඕනම රෝගයක් සුව කරනවා එහෙමයි සර් ස්වාමීනි කාරණාවක් විමස ගන්න හිතෙන ඔබ වහන්සේ මතක් කළ කාරණාවත් එක්ක අර දැන් රජ්ජුරුව කියනවානේ මේ සෝතාපට්ටි වෙලාවත් සෝවන් ඵලයට පැමිණු කෙනෙක්වත් මහාන කරගන්න ඕනේ කියලා. දැන් අද කාලේ සමහර විට පැවිදි භූමියට එන්න කෙනෙකුට හිත පහළ වෙද්දි ඒ තමන් තුළ මේ රාගය වැඩි මහත්හානක තේරෙනවා. දැන් මේ නාගසේන මහරහතන් වහන්සේ ඒ කාරණා දෙකට උත්තර වෙන වෙනම දෙනවා. එහෙමයි. දැන් මේ දෙන්නේ අර සිවුරු ඇරලා ගියාට පස්සේ බුද්ධ ශාසනයට බයිනවා කියන එකට. එහෙමයි. උත්තරේ. ඊළඟ පියවරේදී නාගසේන මහරතන සූත්‍ර දෙනවා. අර දැන් ඉස්සෙල්ලා කියපු කාරණාව. එහෙමයි. සෝවාන් වෙලාවත් මේ මහාන වෙන්න ඕන කියනවනේ. ඒකට නාගසේන මහරතනන්සේ අපූර්ව උත්තරයක් දෙනවා. එහෙමයි. ඒක හොඳටම පැහැදිලි. අපි ඒ අවස්ථාවේ කතා කරමු. එතකොට නාගසේන මහරතන වහන්සේ මෙතනදී විස්තර කරනවා. ඉතින් මේ සිවුරැල්ල ගියාට පස්සේ ඒ දෝෂේ එන්න ඕනනේ සිවුරු ඇරපු කෙනාට. එහෙමයි. ඒකට ඕනම රෝගයක් සුව කරන වෛද්‍ය මේ වෛද්‍යවරයෙක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ ඕනම කෙලෙස් රෝගයක් සංසිඳවනවා. එහෙමයි ස්වාමී. හැබැයි ඒ වෛද්‍යාචාර්යවරයා විශ්මිතව ප්‍රාතිහාරිපාල නෙවෙයි කරන්නේ. එතකොට ඒක කරන්නේ ඖෂධ ටික දෙනවා ඒක හරියට පිළිපදින්න ඕන. එසුටයි ලෙඩසෝ වෙන්නේ. දැන් ප්‍රශ්නේ පැහැදිලිනේ. ප්‍රශ්නේ තමයි ලෙඩා හරියට බෙහෙත් ටික ගන්න. දැන් අපිටත් අපේ හිතේ අපි කියමු රාග ගින්නෙන් දෙවි දෙවි ඉන්න සත්වයාන බුදුරජාණන් වහන්සේ වදාළා නම් මේකට හුරු කරන්න කයේ අසුභේ බලන එක කියලා. කයේ අසුභේ බලන්නේ නැහැ අපි. එහෙමයි ස්වාමී. නමුත් රාගයෙන් නිදහස් වෙන්න ඕන කියලා කියනවා. එහෙමයි. එතකොට ද්වේෂයෙන් ඉන්න කෙනාට මෛත්‍රිය හුරු කරන්න කියනවා. ඒතර අපි මෛත්‍රිය හුරු කරන්නේ අනේ අපිට තරහ යන එකකින් වැළකෙන්නේ කවද්ද කියලා හිතෙනවා අපිට. එහෙමයි ස්වාමී. ඒතර ලෙඩා හිතනවා අනේ මට ලෙඩේ සුව කරගන්න ඕන කියලා. හොඳ මේ වෛද්‍යාචාර්යවරයෙකුත් හම්බ වෙලා බෙහෙත කරගන්නේ කසාය වල ටික ඔක්කොම වටේ තියාගෙන මැදට වෙලා ලෙඩෙන් දුක් විඳිනවා. බෙහෙත් අරගන්න නැතුව නේද? බෙහෙත් අරගන්න නැතුව ওই තමයි අපිට වෙච්ච මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාසනයෙන් ඈත් වීම නිසා එහෙමයි. පස්සේ කාලේ ඉපදිච්ච නිසා අපිට වැදිච්ච සාපේ. එහෙමයි. ස්වාමිනේ වෛද්‍යවරයාණන් වහන්සේ යනුවෙන් ඔබ වහන්සේ මතක් කළ නිසා කරුණක් මතක් වෙනවා ස්වාමිනේ අර අපගේ ආනන්දයන් වහන්සේද මට මතක නිරවුල් නැහැ. දරුවෙක් පැවිදි කරගත් අවස්ථාවක ස්වාමිනේ මේ වත් සිදු කරන්න සංඝයාව දෙසා පැම් පමුණවන්න බාර කරන්න කියලා කියපු අවස්ථාව වහන්සේ ඔව් සාන්වාසී සාන්වාසී මහරහතන් වහන්සේට ඒ අදාළ ක්ලේශ නැසන්න අදාළ ප්‍රතිකර්මය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවනේ එහෙමයි ස්වාමීන් ඒක ඉතින් මේ බුද්ධ ශාසනයේ ශ්‍රී සද්ධර්මයේ නැමැති නැත්තම් කායානුපස්සනාව නැමැති අමා ඔසු මේ බුද්ධ ශාසනයේ තියෙද්දී ඒ රෝගියා ගිහිල්ලා කෙලෙස් සහිත මේ රෝගී සහිත වෙනවා එහෙමයි. මහාන වෙන්න ගියෙත් සාමාන්‍ය ස්වභාවයෙන් ඉඳලා මහාන වෙන්න ගියා. සිවුරු ඇදලා සාමාන්‍ය මිනිහෙක් විදිහටම එනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඉතින් ඒකට වෛද්‍යාචාර්යින් වහන්සේ දොස් ලැබිය යුතු නැහැ. එයා ප්‍රතිකර්ම ටික හරියට කරගෙන නැහැ. කියනවා තවත් උපමාවක් කියන්නම් කියනවා. ඒ තමයි මහරජාණෙනි කුසගින්නෙන් බලවත්ව පීඩාවටපත් පුරුෂයෙක් ඉන්නවා. ඔන පින්නතෙක් විසින් ප්‍රණීත ආහාර පාන දන්සලක තියාගෙන ප්‍රණීත ආහාර පාන දෙනවා. ඔහු ඒ දන්සල් ළඟට ගිහිලා ආහාර අනුභව කරන්නේ නැතුන් හැරිලා එනවා. එහෙමයි. ඒතකොට බඩගින්නෙන් එන මිනිහා දැකලා දන්සලට බැලන වැඩක් තියනවාද කියලා ඇහුවා. එහෙමයි නේද? ඉතින් ආන් මේ වගේ තමයි කියනවා ගැරහීත් ඒ බඩගින්නේ ඉන්න කෙනාට මේ සකස් දන්සලට නෙවෙයි. මක් නිසාද එයා දන්සල සූදානමින් තියෙනවා මොහු ඒක වැළඳුවේ නැහැ. ආන්නේ වගේ තමයි තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය නම් වූ රම් බඳුනේ පරම උත්තම ප්‍රවර ශාන්ත සුන්දර ප්‍රණීත අමා ප්‍රවර මధుරත්වයෙන් පිරී ගිය කායගත සති භාවනා නම් වූ අමා බොජුන් තබා වදාළසේක. කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුලාන්තයක් ඇති තණ්හාවෙන් පීඩිත සිත් ඇති එයින් බේරීමට සිතුවිලි සිත සිතා සිටි බුද්ධමත් ජන කෙනෙක් වෙද්ද ඔහු මේ මధుර භෝජනයේ වළඳා කාම රූප අරූප යන බවත්‍රයෙහිම කෙරෙහි ඇති සියලු තණ්හා පහ කරන්නාහු යයි කියා මේ බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තරය වද වැඩ ඇරුවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ නැමැති රම් බඳුනේ ප්‍රනීත ප්‍රනීත ආහාර දාලා කායानुපස්සනාදී මේ දංශන ක්‍රියාත්මකයි. අර යන මනුස්සයා බඩගින්නේ ඒක හරියට ඒක පිළිපදින්නේ නැතුව හැරිලා එනවා. දැන් ඇත්තටම සිවුර ඇදලා ආපහු එන්න හේතුව ශාසන ප්‍රතිපදාව හරියට නොකිරීමමනේ. එහෙමයි. ඒ මහත්තයා ශාසන ප්‍රතිපදාව හරියට කිරීමේ ප්‍රතිඵලයේ සෝවාන් වෙන එකනේ. සකදාගාම වෙන එකනේ අනාගාම වෙන එකනේ අරහත්ත්වයටපත් වෙන එකනේ මහත්යට මොකද හිතෙන්නේ මේ ගැන ඒ තමයි කෙනෙක් සෝහන් වුණා නම් ඔහු ඒ භික්ෂුන් වහන්සේ නැවත ගිහියෙක් බවට පත් වෙයිද මේ නියත වශයෙන්ම එහෙම වෙන්නේ නැහැ ඊළඟට සෝවාන් නොවුනත් තමන්ගේ ඥාන ශක්තියෙන් සසර ගමන යම් විදිහකට තේරුම් ගත්තා නම් ඔහු පෙරලා ගිහි බවට පත් වෙයිද නැහැ ස්වාමී මහත්යන මොකද්ද මේ ගැන හිතෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගිහිල්ලා සසර ගමන ගැන තියෙන මේ සංසාර බය ඇති කරගෙන මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිය භික්ෂුවක් නම් අහපව පෙරලා ගිහි ජීවිතේට එයිද එන්න බෑ ස්වාමීන් මහත්තයා බුද්ධ ශාසනයේ තියෙනවා පින්වත් මහණෙනි යම්කිසි භික්ෂුවක් ගිහි කෙනෙක් තනකොළ කපන දෑයක් ඇත්තයි තනකොළ ටිකයි දාලා. ඒ කියන්නේ මේ මනුස්සයට වෙන මොකවත් නැහැ. වල් කපලා ජීවත් වෙන්නේ හරක්ෂ දෙදී. ඒ මනුස්සයා මහණ වුණොත් ඒ මනුස්සයාට ප්‍රශංසා කරන්න කිව්වා ශ්‍රද්ධා ඊළඟට හිරියොත්ප්ප වීරිය ප්‍රඥා ඔහුට තියෙනවා කියලා. එහෙමයි. දැන් ඇත්තටම ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙන්න එන කෙනා ඒ ගිහි ජීවිතය අත්හරින්නේ ඔහු තුල ಗುಣධර්ම හතරක් පහක් පිළිතනවා. ශ්‍රද්ධා, හිරියොත්ප්ප, විරිය, ප්‍රඥා කියලා. එහෙමයි. ඒක නැත්තම් මහාන වෙන්න බෑ. බුදුරජාන් වහන්සේ වදාළ යම් කෙනෙක් ගිහි ජීවිත මේ පැවිදි ජීවිතය අත්හැරලා ගිහි වුණොත් එම ඔහුට කාරණා පහකින් නිග්‍රහ කරන්න කිව්වා. ඒ තමයි ඔහුට ශ්‍රද්ධාව නැහැ. පවට ලැජ්ජාව නැහැ. පවට බය නැහැ. ඊළඟට ඔබ ඔහුට වීරිය නැහැ. ඔහුට ප්‍රඥාව නැහැ කියලා. සිවුරු අරින්නේම ශ්‍රද්ධා, හිරියොත් අප වීරිය ප්‍රඥා කියන පහම නැති කරගෙනමයි සිවුරු අරින්නේ. එහෙමයි. සිවුරු අරිනවා කියන්නේ ওই පහ අරලා දාන එක. ඒවා පැවිදි වෙනවා කියන්නේ කසාවතක් දරා ගන්නවා කියන්නේ ශ්‍රද්ධා හිරියොත් අප විරිය ප්‍රඥා ඇති කරගන්න එක. එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනය යම් කිසි කෙනෙක් ඇවිල්ලා මේ පැවිද්ද දුෂ්කර දෙයක් මහත්තයා. හරි දුෂ්කරයි. නමුත් අඳාඳා හරි මේ බුද්ධ ශාසනයේ බඹසර රැකගෙන හිටියොත් ඔහුට කියන නම තමයි පටිසෝතගාමී උඩුගම්බලා යන කෙනා කියලා. එහෙමයි. හැබැයි ඉන්නේ අඳාඳා. ඔහු උඩුගම්බලා යන කෙනෙක්. ඔහු සද්ධා හිරියොත්ප විරිය ප්‍රඥා රැකගෙන ඒ කසාවත රැකගෙන ඉන්නවා. සිවුරු ඇරලා ගියේ නැහැ. ඒ නිසා සිවුරු ඇරලා යෑම කියලා කියන්නේම සුගති අහිමි කර ගැනීමමයි. ඒකයි මේ විස්තර වෙන්නේ. ස්වාමීන් අවසරයි. ඔව් මහත්තයා දැන් ඊළඟට විස්තර කරනවා මේ දැන් ඉතින් අර ඒ නිසා කෙනෙක් සිවුරු ඇරියට පස්සේ බුද්ධ ශාසනයට ගරහන්න නැතුව ඒක නුවණින් දකින්න කියන එක ශාසනීය දෝෂයක් නෙවෙයි. දැන් කියනවා ඉතින් යමෙක්ගේ මధుර වූ කායගත සති භෝජනේ නොලඳා තෘෂ්ණාවටම වසංගව සිට සිව්පසේට ලොල්ව සිට සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතේ කරා හැරී ගියේ වෙයිද එවිට ජනයා ගරහන්නේ ඔහුටමය මොහු බුදුසසුනේ පැවිදි වී කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතේ කරා හැරී ආවා නොවේ කිම මාර්ග ප්‍රතිපදාවේ නොයදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේම අවබෝධ කරවන්නේද? බුද්ධ ශාසනයේ ඇති දෝෂේ කුමක්ද? බුද්ධ ශාසනයේ දැන් පොකුණ ළඟට ආපු කෙනාට පොකුණ උඩින් ඇවිල්ලා යවනවක් නැහනේ. එහෙමයි ස්වාමී. බඩගින්නේ දාම්සර ළඟට ගිය කෙනාට කැමරට කැවිලා කටට කැවෙන්නේ නැහනේ. ලෙඩක් වෙලා ගිය පමණට බෙහෙත් ටික ඇවිල්ලා වැක්කිරෙන්නේ නැහනේ. තමන් බෙහෙත ගන්න එපැයි. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය කියන එක අපි උදේ ඉඳලා ඇවිල්ලා හැන්දෑවකල් බණ ටික අහගෙන හිටපු පමණින් එක්කෝ මහණුණ පමණින් බුද්ධ ශාසනේ මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ. ඒකට තමාගේ ප්‍රතිපදාවක් තියෙන්න ඕන. තමා ධර්මයේ හැසිරීමක් තියෙන්න ඕන. ඒතකොට මේ ධර්මය අහන අයත් කල්පනා කරලා බලන්න දැන් මිලින්ද ප්‍රශ්නෙත් එක දිගට අහනවා ඇති. ඒතකොට දේශනත් අහනවා, පොත්පත්ුත් බලනවා. දැන් මම පුරුදු කරන්නේ මොකද්ද කියලා. මෙතන යම් ප්‍රතිපදාවක් තියෙනවා ධර්ම ශ්‍රවණය පුරුදු කරනවා. ධර්ම ශ්‍රවණය පුරුදු කරනවා. එතකොට ඒකස්සේ කල්පනා කරන මම මගේ සිල්පද ටික හදා ගන්නවද? ධර්මය අහන ගමන් සිල්පද ටික හදා ගන්නවද? ඊළඟට මගේ අඩුපාඩු මං හදා ගන්නවද? කලින්ට වැඩිය මම දන් දෙනවද? කලින්ට වැඩිය මම ධර්මය අහන කෙනෙක්ද? කලින්ට වැඩිය මගේ ශ්‍රද්ධාව වැඩිද? එහෙමයි. ඒ වගේ ඒවා තමන්ගේ ප්‍රතිපදාව විමසන නිසා බලන්න ඕනේ. එහෙමයි. කිරා මැනලා බල බලා ඕ දැන් මහා මහතේ ගිහියයිට විතරක් නෙමෙයි මේක පැවිද්දාට බලවත්ව බලපානවා. එහෙමයි සාමාන්‍යයෙන් අද මේ සමාජයේ එච්චර බැරෑරුම් බවක් මහානකමට දීලා නැද්දෝ කියලා තේදෙනවා. අම්මලත් මොකක් හරි ඉස්සලා මොකක් හරි සමයමක් කළා හතර කේන්දරේ පාළුව කියලා අපලයක් කියලා හරි මටත් ගම්වල මුණ ගැහිලා තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඉතින් එහෙම කර ඒක බුද්ධ ශාසනය කරන නිග්‍රහයක්. එහෙයි. මොකද බුද්ධ ශාසනයේ තියෙන සංසාරයෙන් සත්‍යයට ඊතර වීම පිණිසයි මේ පැවිද්ද කියන එක හැල්ලු කරන්න හොඳ නැහැ එහෙසා ඒක උතුම් පුජ්‍යලෝක පිණිස තියෙන සාරිපුත්යන් වහන්සේ පැවිදි වුණ ශාසනය නෙමෙයි මොගලම් මහරහතන් වහන්සේ පැවිදි වුණ ශාසනය මහත්ය නිකන් රටේ රජුරෝ ඉඳ ගන්න මැතිඇමතුරු ඉඳ ගන්න ආසනයක සාමාන්‍ය මිනිසයාකට ඉඳ ගන්න දෙනවද එහෙමයි ස්වාමීනි ඒ වගේ මේ බුද්ධ ශාසනය නැමැති පැවිදි ආසනවල ඉඳගත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කශ්‍යප මහරහතන් වහන්සේ. අනේ අපි සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා මේ අපි පැවිදි වෙලා ඒත් අපි දහවතාවක් කල්පනා කරනවා අපේ හිතවල තියෙන කෙලෙස් එක්ක අනේ රහතන් වහන්සේලා පොරවාගෙන හිටපු කසාවතට අනේ අපි කොච්චර හුරු වෙන්න ඕනේද කියලා. එහෙමයි සම්. අපිට සංසාරයෙන් නිදහස් වීමේ වැඩපිළිවෙල කෙසේ වෙතත් කසාවත ගෞරවයෙන් පුරුදු මේ ඇසුරු කරන්න පුරුදු වෙන්න වෙලා දැන්. එහෙමයි සම්. ඒ හේතුව ඒක සමාජයෙන් ඈත් වෙලා තිබුණේ. සමාජයෙන් ඈත් වෙලා. ලේසි නෑ මේ කසාවත. මේ පැවිද්ද ලේසි නෑ, රැකගන්න එක ලේසි නෑ. ඒ නිසා කවදාවත් මේ తాවකාලික తాවකාලික කියලා මහානකමට එහෙම මෙහෙම එහෙම හොඳ නෑ. සමහර අය මහාන වෙනකොටම හිතනවා මේ ටික කාලයක් ගිහිල්ලා සිවුරු අරිනවා කියලා. ස්වාමීන් එහෙම හිතන ගමන්ම අර ඔබ වහන්සේ කලින් මතක් කළේ අපිට දැන් පැවිදි භූමියට එන්නේම ශ්‍රද්ධාවාදී වූ ගුණධර්ම පහක්. ඉතින් මම එක්කෝ සමහර අය ඉගෙනගෙන හරි මොකක් හරි එක්කෝ වේදේදකන් ඉගෙනගෙන හරි මම සිවුරු අරිනවා කියලා හිතාගෙනම මහාන වෙනකොට ඒ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත් ආයි කියලා සිවුරු අතට ගන්නකොටම පචයක් කියාගෙන මේව කරන්නේ නැහැ ස්වාමීන් ඒ නිසා පුළුවන් විදිහට අහිංසකව අඩුම තරමේ සංසාරයෙන් නිදහස් වෙන්න පින් දහම් කුසල් දහම් රැස් කරගෙනවා. ලොකු දෙයක් තේරෙන්නේ නැත්නම් අඩුම තරමේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා විහෙර විහාර ටික හදාගෙන බුදුගුණ ටිකක් කියාගෙන ඉන්න එකවත්. අඩුම තරමේ ත්‍රිපිටකය කියවාගෙන ඉන්න එකවත්. මොකක් හරි Tamanda සංසාරයෙන් නිදහස් වීම පිණිස කුමක්ද මා කරන්නේ? සංසාරයෙන් නිදහස් වෙන පිණිස කුමක්ද මා කරන්න කියලා නිතර භික්ෂුව කල්පනා කරන්න ඕනේ. එයයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව නිතර සිහි කරන්න කිව්වා මම මේ උදේ රාත්‍රිය ගෙවන්නේ කුමක් කරමින්ද? එහෙමයි ස්වාමීනි. ඒ දැන් මං ආපු අපි ආපු වැඩක් තියෙනවානේ සම්බ දුක්ඛ නිසරණ කියලා. ඒකෝට නිවන පිණිස මං අද දවසේ මොනවද කළේ? ස්වාමීන් අවසරය දැන් අපි උපෝසතය සමාදන් වුණාම නම් අපිට මහා සංඝරත්නයත් අවවාද කරලා අර උපෝසතය ආවර්ජනය කරගන්න කියලා නිතර සිහි කරනවා. ඔව් අර ශීලානුසුති වගේ. ඉතින් ඒ වගේ තමයි භික්ෂුවටත් තියෙනවා. එහෙමයි. දස ධම්ම සූත්‍රයේ තියෙනවානේ නිතර අබින්නම් පච්ච විකිතබ්බන් නිතර නිතර හිතන්න කියලා. වේවන්‍යම් අජ්ජූපගතෝති. මම මේ දැන් විවරණ වෙලා ඉන්නේ මං ගිහි ජීවිතෙන් වෙන් වෙලා ඉන්නේ. කියලා නිතර හිතන්න කියනවා. ඒකට මම ගිහි ජීවිතෙන් වෙන් වෙලා කියලා කියන්නේ අතතර ගිහියෙක් විදිහට ඉන්න විදිහක් නැහැ. ඒතර මං දිවා රාත්‍රී කොහොමද ගෙවන්නේ? එහෙමයි සර්. ඊළඟට මේ තමාගේ තමාගේ හිත තමාට චෝදනා කරන දේවල් තමන්ගේ හිතෙන් වෙනවද? එහෙමයි. සබ්‍රාහ්මචාරින් වහන්සේලා චෝදනා කරන දේවල් තමන්ට වෙනවද? එහෙමයි සර්. ඊළඟට ප්‍රියංගෙන් වෙන් වෙන්න මට නිතර සිද්ධ වෙනවා කියලා. එහෙමයි. ඒක අත්හරින්න පුරුදු වෙනවා. ඊළඟට තමයි ප්‍රියාංගෙන් වෙන් වෙන්න මට සිද්ධ වෙනවා කියලා නිතර සිහි කරන්න ගත්තට පස්සේ කවුරුත් Tamanට බැඳෙනවට ඒ විශ්ව කැමති නැහැ. ඒ ප්‍රියභාවය තුනී වෙලා යනවා. ඒ ඇයි ඉතින් ඒ ප්‍රිය කෙනෙක් ලැබුණා කියන්නේ අනිවාර්යෙන් වෙන්වීමේ දුක ලැබුණා. අනිවාර්යෙන් වෙන්වීමේ මේ දුක ලැබුණා. ස්වාමීන් අපිට අමතක වෙනම කාරණාවක් තමයි අර ප්‍රිය කෙනා මුණ ගැහෙනකොට වෙන්වීම තියනවාද කියන දේ මේ යම් කිසි කෙනෙක් මුණ ගැසුණාද අනිවාර්යෙන් වෙන්වීමක් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒක උපමාවකින් කිව්වොත් උපන් සත්වයාට මරණය ඒකාන්තයි වගේ. එහෙමයි ස්වාමී. ප්‍රිය කෙනෙක් මුණ ගැහුණාද වෙන්වීම තියෙනවා. එහෙයි. ප්‍රිය කෙනා වෙන්වීමෙන් නම් දුක මිසක් කවදාවත් සතුට නම් උපදින්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ වගේ. ඉතින් ඒ නිසා මේ පැවිසිවුරු ඇරලා මේ දෝෂේ බුද්ධ ශාසනයට නෙවෙයි. ඒක ඔහුටයි. ඊළඟට තියෙනවා මහරජාණනි තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක්නම් කෙලෙස් ග්‍රහණය පිණිස මේ පැවිද්ද නොවන්නේය. පිරිසිදු බව පිණිසද නොවන්නේ පැවිදි වීමෙන් අමතරින් කළ යුතු දෙයක්ද නැද්ද? gedara ඉඳලා මාර්ගඵල ලබලා gedara ඉඳලා අඩුපාඩු හදාගෙන මහාන වෙන්න ආවනම් ඉතින් මහාන වෙන්න ඕනේ. එහෙම නිසා. මහාන වෙන්නෙම අඩුපාඩු හදා ගන්නයි. මේක බලවත්ව සමාජයේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි දැන් සාමාන්‍යයෙන් දඩබ්බර කොල්ලෙක් ගත්තොත් එහෙම දඩබ්බර කෙනෙක් ගත්තොත් එහෙම මේ තොට හරියයිද මහානකම කියන. ඒවුන් තමයි මහාන වෙන්න ඕන. ස්වාමීනි දැන් Tamanට උනත් හිතෙන්න පුළුවන් මට මේ හරියට දන්නේ මගේ හිතේ රාගය. ඔව් දැන් සාමාන්‍ය රාගේ බඹසර රකින්න බැරි දේවල්, කාමයට හිත යොමු වෙන එක, ෆෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්න එක. එයා හිතනවා මම මේක හදාගෙන මහාන වෙනවා කියලා. කවදාවත් ඒක වෙන එකක් නෙමෙයි. පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි වෙන්න ආපු කෙනාට ෆෝන් පාවිච්චියක් නැහැනේ. දැන් අපි ගත්තොත් අත් මහමෙවුනා ගමු. දුරකථන පාවිච්චියක් නැහැ. පොදුවේ ෆෝන් එකක් තියෙනවා. කටයුතු බාර ස්වාමීන් වහන්සේලා ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඒත් බොහෝ විට පොඩි ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. ඒතර ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච කෙනාට දැන් අපිට තියෙන්නේ නුවණැති කෙනා අද කාලේ තීරුම් ගන්න ඕන. ජින්දරයි පුලුණුයි ළඟ තිබ්බට පස්සේ ගිනි ගන්නවා. ඒතර රාගයේ හිතේ තියෙද්දී ෆෝන් එකක් ළඟ තියෙනවා නම් ඕක ගිනි ගන්නවා. නුවණැති කෙනා මොකද්ද කරන්නේ මහන්සයා? ගින්තරයි පුළුණුයි වෙන් කරනවා. ඈඩ් කරනවා. ඈඩ් කරනවා. ඕක තමයි පළවෙනි දේශනම. එහෙමයි. ඒ නිසා මේ දුරකතනෙන් ඈත් වීම තමයි දැන් රාගේ නැති කරගෙන දුරකතනේ පාවිච්චි කරනවට වැඩිය හොඳම දේ තමයි ඉස්සෙල්ලා දුරකතනේ ඈත් කරන එක. මොකද ඒ ගින්දරයි පුළුණු එකතුනොත් විනාශ වෙනවා. ඉතින් ඒ නිසා ඒ අනිත් එක තමයි භික්ෂු සමාජයට ආවට පස්සේ කුසල් දහම් ගැන කතා වෙනකොට අර අර වගේ ෆෝන් පාවිච්චි නැති වෙනකොට ඊළඟට සංගයාගේ තියෙනවනේ සාසනික කතානේ තියෙන්නේ සමාජයේ තියෙන සමාජ කතා කාම කතා ඒවනේ ඒවත් එක හිත ඇවිස්සෙනවා ගින්දරට දර වැටෙනවා පැවිදි සමාජයේ දර වැටෙන්නේ නැහැ. එතකොට අර භික්ෂුවට අර පැවිදි වෙන්න ආපු කෙනාට ගුණ ධර්ම හිමීට හිමීට හිමීට පුරුදු කරගෙන යන්න පුළුවන්. එහෙමයි දැන් ওই කියන එක උපමා වලින් අපේ නාගසේන මහරහතන් වහන්සේ මధుර දේශ වදාරනවා. අවශ්‍යයි. කියනවා රජතුමනි මේ මේ මෙහෙම කල්පනා කරන්නකෝ කියනවා යම්සේ පුරුෂයෙක් නොඑක් සිය ගණන් කර්මාන්ත ජනයා ලවා ජලාශයක් තනවයි. විශාල ජලාශයක් මිනිස්සෙක් හදලා මේ ඉවර වෙලා ඒ මිනිස්සයා මිනිසුන්ට කියනවා හා හා හා දැන් නම් මඩ තියාගෙන මේකේ බහින්න එපා. එහෙමයි. මඩ හොදාගෙන පිරිසිදු වෙලා සිසිල් වෙලා නාපු අය විතරක් මේකේ බහින්න දැන් කියලා. ඒතකොට ජලාශයක් දෙන්නේ මිනිස්සෙක් නාලා පිරිසිදු වෙන්න නම් ඒකට නාගරෙන්න කියනවා නම් ඒ ජලාශයෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. <laughs> එහෙනම් කලින් තැනකින් නැවනම් ආපහු ජලාශි බහින්න ඕනේද කියලා අහනවා. ගිහි ජීවිතේ ඉඳලා මඟපල් ලැබලා සාසන ප්‍රතිපදාවේ එයාට යන්න පුළුවන් නම් ආයෙ මහාන වෙනවා කියන එකක් ඇයි කියලා අහනවා. එහෙමයි. අර මේ රජුරුවන්ගේ යෝජනාවට නේද ස්වාමීන් මේ පිළිගන්න. රජුරු කියන දෙයට කියන්නේ රජුරු කියනවානේ සෝවාන් වෙලාවත් මහාන කරන්න ඕනේ කියලා. සිවුරැල්ල යන ප්‍රශ්න නිසා. එහෙම නෑ. කෙලෙස් රාග දේශම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අදක අද කියන්නේ මෑත භාගයේ සිද්ධියක් ගත්තොත් වෙන අපි කියමුකෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා. එහෙමයි. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පුංචි කාලේ හරි නපුරු චරිතයක් කියනවනේ. එහෙමයි. හරි නපුරුලු. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් මේ කොල්ල පැවිදි කළා. පැවිදි කළා පැවිදි කරපු දවසේම කුසියට ගිහිල්ලා. ඒතර තව පොඩි හාමුදුරනමක් මේ ලිපට දරදදා ඉඳලා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ අර අලුතෙන් පැවිදිච්ච එදාම පැවිදිච්ච පොඩි ආන්දරණ කියලා ඔයා හරි නපුරුලුනේ සැරයිලු නේද එහෙමයි නාය දහන්නැලු නේද එදාම හිතලා මං තරහ ගන්නෑ කියලා එහෙමයි ස්වාමී ඒ නිසා එදා ඉඳලා අරුබුද ඇති කරගෙන නැහැ පැවිදිච්ච දවසේ එහෙමයි පුදුමයි දැන් සාමාන්‍යයෙන් ගිහි මිනිස්සු දන්නේ අපි සංඝය ඇසුරු කරනකොට යා සංඝයා ඒ සංඝයා වහන්සේලාගේ ජීවිතයේ 100 180 නෙවෙයි 360ක්ම ජීවිතේ වෙනස් වෙනවා. එහෙමයි ස්වාමීනි. ජීවිතේ කන පිට ගිහිලා. මේ ශාසනයත් එක්ක. ඉතින් ඒ නිසා ඕනම අඩුපාඩු දෝෂ තියෙන කෙනෙකුට තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් ශාස්ත්‍රූන් වහන්සේ ගැන පැහැදීමෙන් මේ බුද්ධ ශාසනයේ කසාවක් දරාගෙන ඒ අඩුපාඩු හදාගන්න අවස්ථාව තියෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා සමාජේ. සමාජයේ තියෙන මිත්‍යා දෘෂ්ටිය තමයි ඔවුන් හිතනවා මම කලින් බඹසර රැකලා පුරුදු වෙන්න ඕන. මම කලින් මේ වගේ පුරුදු වෙලා මහානකමට යන්න ඕන. පුරුදු වෙලා මහානකමට යනවා කියලා එකක් ගැන බුද්ධ ශාසනයේ අනුමැතිය බුද්ධ ශාසනයෙන් ඒකට ඒකාන්ත කරුණු යෙදෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද බුද්ධ ශාසනයට පැමිණිලා තමයි අඩුපාඩු හදාගන්නේ. ගොඩ ඉන්න මිනිස්සයා සෝදාගෙන පොකුණට බහිනවා කියලා කන්නේ නැහැ. පොකුණට බැහැලයි සෝදාගන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පැහැදිලි නේද? ඒක පැහැදිලි. ඊට පස්සේ කියනවා රජතුමනි ඒ නිසා මේ මාර්ගඵල ලැබලා ඊට පස්සේ පැවිදි වෙන්න ඕන කියලා එකක් නැහැ. මාර්ගඵල ලැබලා එයාට නිවන් මාර්ගයේ පැහැදිලි නම් ආයෙ සිවුරුදා ගන්න ඕමනාවක් නැහැ නේ කියනවා. ඉතින් ඒ නිසා රජතුමනි මේ කතාව හදාගන්න කියනවා. කියනවා මහරජතුමනි ස්වභාවයෙන්ම ඍෂිවරයෙකු වැනි අසන ලද නොඑක් මන්ත්‍රපද ඇති නිසකලෙස රෝගෝපපatti දැනීමේ දක්ෂ වූ සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බල සම්පන්න ප්‍රතිකාර ඇති අතිදක්ෂ වෛද්‍යවරේ සකල රෝග සමනය කරන්නා වූ විශ්මිත බෙහෙතක් උපදවා උපදවයි. එහෙමයි. අතිශයින් දක්ෂ වෛද්‍යවරේ සියලු රෝග නසන බෙහෙතක් උපදවනවා. ඒක උපද්දවලා එයා මිනිසුන්ට කියනවා දැන් මම බෙහෙත් දෙනවා ලෙඩ තියන අය එන්න එපා. ලෙඩ තියන අය එන්න එපා නිරෝගියයි එන්න. ඉතින් කියනවා එහෙනම් මොකට දානවද බෙහෙත්? එහෙමයි. ඒ වගේ තමයි බුද්ධ ශාසනයේ තියෙන්නේ කෙලෙස් දුරු කිරීම පිණිස. හිතේ තියෙන අඩුපාඩු දෝෂ හදලා මේ බුද්ධ ශාසනයෙන් තමයි මේක නගා හිටවන්නේ. දැන් ගිහි ජීවිතේ ගත්තොත් ගයක් ගයක් ගානේ පච කියන්නම කරුණු හැදෙනවා. අම්මලත් දරුවන්ට කියන බොරු කියන හැටි. අන්න අරෙන් එනවා තාත්තා නෑ කියපන් අම්මා නෑ කියපන් කියන පොඩි කාලේ ඉඳන් පුරුදු කරනවා. ඒකට ඉස්සර ඉඳලාම අර කෙලෙස් නෑ මේ කෙලෙස් වලින් දැවි දැවි ඉන්න විදිහටම මේ පරිසරය හැදිලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේ ඔව් සිල් කැඩෙන විදිහටම. නමුත් පැවිදි ජීවිතේ නෑ. ඇයි මහත්තයා බොරුවක් කියන්නේ යොමු කරන්න බෑනේ. අර ස්වාමීන් වහන්සේට සිල්පදයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේට සිල්පදයක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේත් බඹසර රකින්නවා. මේ ස්වාමීන් වහන්සේත් බඹසර රකින්නවා. එහෙමයි. ඉතින් ඒ විදිහට සාන්ත පරිසරයකට එනකොට ආහාර නොලැබෙනවා. කාමයට ආහාර නොලැබීම නිසා ඔහුගේ හිත නෙක්ඛම්මයට බර වෙලා යනවා. පුදුම විදිහට මිනිසයන්ගේ ජීවිත වෙනස් වෙන්නේ. ඇයි මහත්තයා මේ බුද්ධ ශාසනයේ ගත්තොත් එන අපි කියමු නන්ද ස්වාමීන් වහන්සේ කියලා. නන්ද ස්වාමීන් වහන්සේ පැවිදි වුණ පැවිදි වෙනවනේ. පැවිදි වුණ වෙච්ච දවසේ ඉඳලා හිතන්නෙම කෙල්ල ගැනනේ. ජනපද කල්යන්නේ. එහෙමයි ස්වාමී. හැමතැනම පේන්නේ ජනපද කල්යන්නේ. භාවනා කරන්න ඉඳගත්තොත් එයා ගැනම නිසිතා ඉන්නේ. එහෙව් කෙනා බුදුරජාණන් වහන්සේ හික්මෙව්වා මේ බුද්ධ ශාසනයේ නන්ද ස්වාමීන් වහන්සේ තමයි ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර. සිතට ඉන්ද්‍රිය අසංවර වෙන සිතවිලි මාත්‍රයක් එන්නේ නැති වෙන්න හිත දියුණු කළා. එහෙමයි ස්වාමීනි. කොහොමද? නූල් පොටක් නැතිව දුවගෙන ආපු කෙල්ල නේද? මේ බුද්ධ ශාසනයේ විනීතර භික්ෂුණීන් අතර අග්‍ර වුණේ. ඈ පටාචාරා. එහෙමයි. එහෙමයි ස්වාමී. නේද? ඊළඟට තමන්ගේ දරුවා මැරෙන්න මැරුණා කියලා විශ්වාස නොකරපු ඈ නේද? උපන් සත්වයාට මරණය ඒකාන්තයි කියලා ප්‍රඥාවෙන් දැක්ක කිසාරෝතමි. ඒක බුද්ධ ශාසනයෙන් කරන්නේ. බුදු සසුනෙන් මේක කරන්නේ. ඉතින් ඒ නිසා මේ සෝවාන් වුණාට පස්සේ මහාන වෙන්න ඕන කියලා කතාවක් නැහැ. කිලිස් තියෙන සත්‍යය තමයි මේ බුද්ධ ශාසනය ඇවිල්ලා මහාන වෙලා ටික ටික මේව හදාගන්නේ. ඊට පස්සේ තියෙනවා රජතුමනි ඔන්න දන්සලක් කෙනෙක් ප්‍රණීත දන්සලක් හදනවා. ඉතින් දන්සල් දීලා ප්‍රණීත කෑම ටික හරි ගසලා දීලා මෙයා කෑ ගහලා කියනවා හරි දැන් දන්සල විවෘත කළා. බඩගිනියෝන් එන්න එපා. කාලා බඩ පුරවා ගත්ත අය විතරක් දැන් දන්සලට එන්නේ කියලා. අහනවා දන්සලෙන් දැන් වැඩක් තියෙනවද? ඒ වගේ සකල ක්ලේශ නැසන මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ කෙලෙස් සහිත සත්වයා නිකලස් කරවන්න. එහෙමයි ස්වාමීනි. නිකලස් කෙනා නිකලස් කරවන්න නෙවෙයි. එහෙමයි. මේ ඒතර තමන්ගේ ජීවිත ජීවිතේ අඩුපාඩු වැඩි නම්, දෝෂ වැඩි නම්, ඊළඟට තමන්ගේ කෙලෙස් වැඩි නම් ඇත්තටම එයා අවංකවම තෝරාගත යුත්තේ පැවිද්ද. එහෙමයි ස්වාමීන්. දැන් අපි කෙනෙක් සාන්ත වෙන්නකොට බිම් බලාගෙන සාන්ත වෙනකොට අපි හිතනවා මෙයා නම් මහානකමට හොඳයි කියලා. අපි ඒ තමයි අපේ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි ස්වාමීන්. ඒක අපේ මිත්‍යා දෘෂ්ටිය. අපිට දඩබ්බර නොහික්මුණ චරිතයක් දැක්කට පස්සේ අපිට හිතෙනවා නම් අනේ මොහු බුද්ධ ශාසනයේ පැවිදිව සාන්ත වෙනවා නම් කියනවා. ඔහුට තියෙනවා බුද්ධ ශාසනය ගැන ලොකු දැනුමක්. අපේ දැනුමේ මදිකම නිසා තමයි අපි කියනවා පුංචි කාලේ ඉඳලම වැරද්දන්නේ. ඒක මහාන වෙන්නම හැදිච්ච ජීවිතයක් කියනවා. අපි ඒකට මෙහෙම කිව්වනම් මේ ළමයා නම් පුංචි කාලේ ඉඳලම හරි සාන්තයි සසර පුරුද්දක් වෙන්න ඇති කියලා. ඒතකොට වඩා නිවැරදි. ඒක වඩාත් හොඳයි නේ. එහෙමයි. බුද්ධ ශාසනය කියන්නේ පුදුම එකක්. මහත්ය අපිට මොන ගිහිලා තියෙන ආරණ්‍ය වාසී සමහර සංඝයා කලින් ගිහි ජීවිතේ මහා දාව මෙවිකේවෝ. අතේ කඩු පිනිසි තුවක්කු තියාගෙන හිටපු මිනිස්සු. එහෙයි. පස්සේ බුද්ධ ශාසනය අහලා සියල්ල අත්හැරලා පාත්‍රය අතට අරන් පින්න පාතේ වඩිනවා. එහෙමයි. මේක ආශ්චර්ය ශාසනයක් මේ බුද්ධ ශාසනය. ඉතින් කියනවා රජතුමනි ආන් ඒ වගේ තමයි කියනවා මාර්ගඵල ලැබුවාට පස්සේ මාර්ගඵල ලැබුවාට පස්සේ මහාන වෙනවා කියන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා තමයි කිව්වා මාර්ගඵල ලබන්නේ එහෙමයි ඉතින් ඒ නිසා මහරජතුමනි බුද්ධ ශාසනයේ කෙනෙක් මහාන වෙලා සිවුරු ඇරලා ගියොත් එහෙම ඒ සිවුරු ඇරලා ගිය කෙනා නිසාම බුද්ධ ශාසනයේ ಗುಣ පහක් ඉස්මතු වෙනවා. ඒක වෙන්නේ සිවුරු ඇල්ලලා ගියපු කෙනා නිසා තමයි ඒක ඉස්මතු වෙන්නේ. එහෙමයි ස්වාමී. දැන් අපි කිව්වේ දේවදත්ත නිසා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ප්‍රකට වෙනවා කියලා. ඒ වගේ සිවුරු අරිණයි නිසා බුද්ධ ශාසනයේ බබලෙන අවස්ථා තියෙනවා. ඒ කොහොමද? පැවිදි ජීවිතයේ ඇති මහා උදාරත්වය එකෙන් පේනවා. එහෙමයි. පැවිදි ජීවිතයේ ඇති පාරිශුද්ධ නිර්මල භාවය එකෙන් පේනවා. එහෙමයි ස්වාමී. පාපී පුජ්‍යලයන් හා නිර්මල පැවිදි ජීවිතයේ එක් නොවන බව පේනවා. එහෙමයි. ඔවුන් හට ධර්මාබෝධයේ ඇති දුෂ්කරතාවය පේනවා. එහෙමයි. ඊට පස්සේ පැවිදි ජීවිතේ බොහෝසෙයින් ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා කරගත යුතු දෙයක් බව පේනවා. එහෙමයි. මේකෙන්. ඒතර මහත්තයා ඔය කියපු කාරණා පහ උපමා පහකින් විස්තර කරනවා නාගසේන මහරහතන් වහන්සේ. මම හිතනවා අපිට ඒක විස්තර කරගන්න වෙන්නේ ඊළඟ එහෙමයි ස්වාමීන් අපේ වෙලාවත් නිම වුණා. මේ උතුම් කාරණා ඔබ වහන්සේට පින් දීලා අපි ඊළඟ වැඩසටහනේ දැනගන්න සතුටුයි. Thank you.